තුනුරුවනට සමදාතිසාරණ සරණයාමි කරුතර මහා සංඝරත්නය අවසරයි පින්වත් අනගාරිකාවනි පින්වතුනි පින්වත් පියදීවරණි පින්වත් දරුවනි ඊටා දුර්ලභ උදයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබී තියෙන්නේ මේ ධර්මයේ සංගවිලා තිබුණේ සංගවිලා තිබ්බා කියන්නේ අපි කවුරුවත් දන්නේ මේ දන්නේ කියන කරුණට අද හොඳ සාක්ෂියක් දුක දුක්බර සාක්කියක් ලැබුණා. මා පොල්ගහ වලින් එන්න පෙර ආතුව අනුරාධපුර පැත්තේ වයසක හාමුදුර කෙනෙක් වැඩියා. උන්වහන්සේගේ වයස අවුරුදු 67ක්. ඉතින් උන්වහන්සේ පින්නපාති කරන් ජීවත් වෙනවා. දහම් දැනුමක් කියලා ලොකු දැනුමක් නැහැ. උන්වහන්සේ මහාන වෙලා තියෙන අවුරුදු 40 දී දැන් වයස කීයද එතකොට 67යි. ඉතින් උන්වහන්සේ පොඩ පොඩ භාවනා කරනවා කිව්වා. තුනුරුවන් වදිනවා කිය උදේ හවස. ඉතින් මේ මට කියනෝ දැන් මෙහෙමයි භාවනා කිරීම දියුණුව දකින්නේ භාවනා කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේව පේන්න ඕනේ. දැන් එතකොට අපි එහෙම බණක් අහලා තියෙනවද? නෑනේ. ඊට පස්සේ මං තව යනවා. ඊට පස්සේ මම බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ. හැබැයි නාගරාජයෙක්ව දැක්කා. ඉතින් මං අහුව ඒක භාවනාවේ දැක්කේ කියලා නෑ කිව්වා. ඇත්තට දැක්කා කිව්වා. ඊට පස්සේ මට කියනවා ඉතින් ওই නාගරාජය වෙන්න, ඇත් රජාලා වෙන්න පින් කරන්න එපා. මං කෝ ඉතින් ලොකු හාමුදුරනේ දිව්‍ය ලෝකෙ ගියොත් නරකද කියලා නේ. මගෙන් ඇහුවා ඒකට උපහාස දෙවියන්ට වඳිනවද කියලා. මම කිව්වා මම පින් දෙනවා කියලා. ඊට පස්සේ ඒකට ලොකු හාමුදුරන්ගේ හිත රිදුනා. දෙවියන් කරන්නේ අපෙන් පින් ගන්න එකනේ. ඒ නිසා දිවි ලෝකෙ ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන්නේ කිව්වා. ආයේ මෙහෙ ඉන්න එපා කිව්වා. ඊට පස්සේ මම එහෙනම් බ්‍රහ්ම ලෝකේ ඒත් ඉතින් අපි පින්දෙන්න ඉපෑ. ඊට පස්සේ මං ඇහුවා එතකොට ඒ ගිහිල්ලා වැඩක් නැහැ කිව්වා. ඊට පස්සේ මං ඇහුවා එහෙනම් නාගයෙක් වෙන එක ඒක හොඳයි. දැන් බලන්න වයස 40 පැවිදි වෙච්ච හාමුදුරු අවුරුදු 67ක් වයස බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහිලා නැහැ. දැන් එතකොට පිටිසර පලාතක උපාසකම්මලට දැන් ඊහාඳුරු කියන්නේ ඕවනේ. ඒතර උපාසකම්මලත් වැඳගෙන අහන්නේ ඒකනේ. දැන් නාග ලෝකේ කියන්නේ ඒක තිරිසන් අපායට අයිති. මේ නිසා නාගයින්ට නිවන් අවබෝධ කරන්න කුසල් උපදව ගන්න බෑ. අපිට තේරෙන්නේ නැති එකක් ඒකේ කියවෙනවා ධර්මයේ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා මේ දිව්‍ය නාගයෝ ගැන. දිව්‍ය නාගයෝ කියලා කියන්නේ මේ මොහොතේ වාසය කරන එක්තරා අපට විශේෂ වෙන්නේ නැති අපිට හොයාගන්න බැරි බල සම්පන්න පිරිසක්. බුද්ධ කාලේ එක නාගයෙක් මිනිස්සුකගේ වේශයක් අරන් පැවිදි වුණා. පැවිදි වෙලා කුටියක සිටිද්දී ඒ නාගයා මනුස්ස වෙෂෙන් දැන් භික්ෂුවක් විලේසින් ඉන්නවා පින්ඩපාත ගියා. දානි හම්බුණා ඊට පස්සේ දානි ගුලි කළා. ගුලි කළා පැත්තකින් තියලා දැන් මේ නයි වෙෂෙ ගත්තා. ආහාර ගුලිය ගිලින්න. එතකොට මේ ස්වාමින් වහන්සේ නමක් ඒ කුටිනේකට දැක්ක කුටියෙන් එකයි නයි නයි කෑ ගැහුවා ස්වාමීන් වහන්සේ කෑ ගැහුණා මෙයාට කලබල වෙලා නෑ ආයිත් මිනිස්සු වෙෂෙ ගත්තා. ඊට පස්සේ බුදුරජාන් මේ සංඝයා එකතු වෙලා ඒ කුටියට ගියා. ඊළ ඇහුවා දැන් නයිත් නැහැ. දැන් ඉන්නේ කවුද? ස්වාමීනාසනම. ඇත්ත කියන්නේ කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම නාගය කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට මියා එක්කන් ගියා. එක්කන් ගියන් පස්සේ උන්වහන්සේ වදාලා පින්වත් නාගයේ ඔබ මේ ඉන්නේ තිරිසන් අපායේ තිරිසන් ලෝකේ. ඔබට ධර්මය අවබෝධ කරන්න බෑ. හැබැයි ඔබට පින් කරගන්න සිත පහදවා ගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට මෙයා අඬන්න පටන් ගත්තා. අනේ මම මේකෙන් බේරෙන්න මට පිළිවිලක් නැද්ද කියලා. ඒ වෙලේ කිව්වා ඔබට සිල් රකින්න බාධාවක් නැහැ ඔය ජීවිතේ ඔබ සිල් රකින්න කිව්වා. සිතේ පැහැදීම ඇති කරන් සීල් රකින්නේ ඒකේ විපාක හැටියට ඔබට ආයේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන් වෙයි. ඒ අවස්ථාවේ ඔබ මේකෙන් ගැලවෙන්න උත්සාහයක් ගන්න කිව්වා. දැන් මේ කතා ඇසූ අපට නාග ලෝකයේ ගැන යම්කිසි ඇත්ත ප්‍රවෘතියක් ලැබෙනවා. හැබැයි දෙවිවරුන්ට බුදුරජාන් වහන්සේ එහෙම දේශනා කරපු අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ දෙවිවරුන්ට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒ පුළුවන්කම පෙනිපෙනී අපේ රටේ අහලා තියෙන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්. බොරුවක්. එතකොට දෙවියන්ට ධර්මයේ දකින්න පුළුවන් බව පෙනිපෙනී දෙවියන්ට ගරහන දිවේ ලෝකෙට උච්චං කරන පිරිසක් බේ වුණා. දැන් බලන්න අර වයසක හාමුදුරුවන්ට එතකොට එයාගේ පැවිදි ජීවිතය තුලින් අඩු ගානේ දිවි දිවි ලෝක යන පාරවත් ඉතුරු වෙලා තියනවාද? නෑ. දැන් බලාපොරොත්තු මොකද්ද? නෑ මං ඇහුවා මේ ආ මං ණයෙකුට ඉස්සලා ඇහුවා. එතකොට මට කිව්වා මේ ආයෙමත් කිව්වා හස්ති රාජයෙක් වෙන එක නාගයෙක් නාග රාජයෙක් වෙන එක හරියට පින් කරන්න ඕනේ කිව්වා. ඒක මෙහෙම වෙන්නේ නෑ. ඉතින් මං කෝ එතකොට එහෙනම් නායකහරු හස්ති රාජයෙක් වෙනවද? ඇටෙක් වෙලත් බෑ කිව්වා මේ කොටන් අදින් තියනවා කියලා. ඊට පස්සේ තමයි මම ඇහුවේ එහෙනම් නාගෙක් වෙන්න කැමතිද කියලා. කැමතියි කියලා. හරි දුකක් හිතුණා මට. ඉතින් කියලා තීරුම් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. අධර්මයේ ශ්‍රවණය කිරීමට අපේ රටේ තියෙන අරුබුදයක්. ලෝකයේ තියෙන අරුබුදයක්. කොසබෑ නුවර කෝලහලේ වෙච්ච වෙලාවේ ඔබ දන්නවනේ සංඝයා බිඳුණා කොසබෑ නුවර ගෝසිතාරාම විනය ප්‍රශ්නය මත සංඝයා බිඳිලා වාද විවාද කරගත්තා ඊට පස්සේ දායකයෝ අච්චු දුන්නා මොකද දීපු අච්චුව ඔව් පින්ඩ පාති දුන්නේ නැහැ දානි දුන්නේ නැහැ කිව්ව සමගි වෙන්න අපි දෙන්නේ නැහැ කිව්ව කන්න හාමතේ ඉන්නකට සිහිය උපන්නා. ඊට පස්සේ සමගි වුණා. සමගි වෙලා දායකයන්ට කිව්වා අපි දැන් සමගි බෑ කිව්වා. අපි විශ්වාස කරන්නේ නැහැ කිව්වා. සමාව අරන් ඉන්න කිව්වා ගිහිල්ලා. පිටත් වුණා. විසාකා තමයි ආගන්තුක දාන බාරව හිටියේ. විසාකා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා භාග්‍යවතුන් වහන්සේ අර විදිච්ච සංඝ වේදී කරන්න අවුල් වෙච්ච කෝලහල කරගත්තු රණ්ඩු වලපු සංඝයා ඇවිල්ලා ඉන්නවා. දාන ආගන්තුක දාන මට තියනවා දාන දෙන්න කිව්වා. එතකොට ඒ ඇත්ත බන කියාවි. අහන්න කිව්ව බන. හැබැයි හරි වැරද්ද තෝරගන්න එක ඔබේ අතේ කියලා. ඇයි ඇහෙන එක වළක්වන්න පුළුවන්ද අපිට? බෑනේ. එතකොට ඇහෙන දේ ගිලින එක නෙමෙයි වැඩේ. ගිලින්න ඉස්සලා ඒක තෝරගන්නේ. ඉතින් මේ නිසා මහමෙවුනාව බිහි නොවෙන්න අද මේ කවුරුවත් නැහැ. එහෙනම් කුහි මතේද එක්ක දේශපාලන ප්‍රශ්නිකාව වෙලා එක්ක මොනවා හරි මතයකට හිර වෙලා අපිට හිතාගන්න බෑ කොහෙන් නවතියද කියලා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා මොකක්වත් එනනම් දන්නේ නැහැ. අනුරාධපුරේ පිටි තව උපාසකම්ම කෙනෙක් ආවා. නෑ තව ස්වාමීන් වහන්සේ නමක් වැඩිය ඊයේ ආරණ්‍යට ඇවිල්ලා මට කිව්වා මේ අනේ ස්වාමීනි මම පොත් ටිකක් ඉල්ලගෙන ආවේ. ඊට පස්සේ විස්තරය කිව්වා වයසක ආච්චි කෙනෙක් පින්ඩපාතේ වැඩිද්දි මේ හාමුදුරුවෝ වයසක ආච්චි කෙනෙක් කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට බණ පොතක් දෙන්නම් මට මේක කියවලා ආපහු දෙන්න. දීලා තියෙන්නේ විස්මිතාවෝද කියන පොත. ඒ පොත මේ ස්වාමීන් වහන්සේ කියවලා හරි පැහැදිලා ඊට පස්සේ අහලා තියෙනවා මේ ආච්චි තව පොත් නැද්ද? ඉස්සල ස්වාමීන් වහන්සේ උග කියවලා ඉන්න කිව්වා. දැන් බලන්න මේ ආච්චි කොච්චර යහපත් කෙනෙක්ද? ඒ කියන්නේ මෝඩකමට නම් කරන්න මොකද්ද? එහෙනම් ඉල්ලන ගම ඔහේ දීලා රඳිනෝනේ. ඕක ඉස්සලා කිව්වලා ඉන්න කිව්වා. ඊට පස්සේ ආඥා පොත කියවලා කිව්වා ආච්චිමන්ගේ පොත කියවුවා. ඒක ස්වාමීන් ඒක මට දෙන්නේ ඉස්සලා. ආපහු ආච්චි ඉල්ලගත්තා. ඊළඟ ආච්චි කිව්වා එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ලොකු පොතක් දුන්නා. මජ්ක්‍ධිම නිකාය. ස්වාමීන් වහන්සේ දුන්නා මජ්ක්‍ධිම නිකාය. මේ ස්වාමීන් වහන්සේ කුටියට ගිහිල්ලා කල්පනා කරන්න ගත්තා කිව්වා. අනේ මේට කලින් මේ ආචිලා මජ්ක්‍ධිම නිකාය කියන වචනේවත් අහපු නැති ආචිලා. දැන් මජ්ක්‍ධිම නිකාය පොත අතේ තියාගෙන කියවනවා. පටිච්ච සමුප්පාදේ අහපු නැති ආචිලා. අද පටිච්ච සමුප්පාදේ කියවෙච්ච විස්මිත අවබෝධය පොත අතේ තියන් කියවනවා. මේකට තමයි මේ ස්වාමීන් වහන්සේ පුදුම වුනේ. පුදුම වුණා මේ ආච්චිලා මේ දරුවන්ට නැත්තම් මුණුබුරන්ගේ තරුණ කසාද බැන්දට පස්සේ ඔන්න සැමියාට ආවතේව කරනවා. ඔන්න ගෙදර ආවතේව කරනවා. ගෙදරට. ගේ පොලිස් කර කර ඉඳලා ඊට පස්සේ ටික කාලයක් යනකොට දරුවන්ට ආවතේව කරනවා. ඊට පස්සේ දරුවන්ගේ ආවතේව යුරන එකට මුණුබුරුව පෙළ ගැහෙනවා. මුණුබුරන්ගේ ආවතේව කළා ඊට පස්සේ මුණු දරුවොත් එහෙම විසිරෙන මුණුබුරුත් ලොකු වෙනවා ඊට පස්සේ ආච්චි පින් බඳින්නේ ගහකොළට ඊට පස්සේ පොල් ගණන් කරනවා. ඊට පස්සේ වැට වැට වටේ දුවනවා. ඔහොම ඉඳලා මැරිලා යන ආච්චිලා අද විස්මිත අවබෝධය අකේතියන් කියවනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයේ අතීතයන් කියවනවා. හැබැයි මේ වෙනස පේන්නේ මොකද හේතුව වෙනස වෙලා ඉවරයි. මේට අවුරුදු 10කට ඉස්සර වෙලා මේ ඉන්න ගොඩාක් දරුවෝ ඉස්කෝලේ හතේ පන්තියේ අටේ පන්තියේ මේ මහමුණාය තුල ඇති වෙච්ච පරිවර්තනය හොයන්න බෑ. දැන් බෑ හොයන්න. වෙනස් වෙලා ඉවරයි. දැන් රේඩියෝකේ බණත් ඇහෙනවා චතුරාර්ය සත්‍ය කතාව වෙනස් වෙලා ඉවරයි. හොයන්න බෑ. අපිට බැන බැන හරි ඒක කියනවා දැන්. එතකොට මේ වෙනස කිසි දවසක ඇති වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු නොවුනානම් දැන් ඔබට පේන්නේ ඇත්ත මේ පැවිදින ඔක්කොම දියණිවරු යන්නේ නමන් නැති ඇවිද ගන්න පාර නැති වයසක අයද නෑ මේ ඔක්කොම දියණිවරු තරුණ දියණිවරු දැන් විශේෂයෙන්ම පිරිමි පුතේකට වඩා යම්කිසි වෙනසක් තියෙනවා පිරිමි දරුවෙක් පැවිදි වෙනවා කිව්වා මේකේ ලොකු මහා ලොකු අద్భుත කාරණාවක් නෑ. මොකද හේතුව හැමදාම මේක පේන දෙයක්. තරුණ දුවක් මහාන වෙනවා කිව්වහම හැමෝම නිකන් අන්තුම් කුන්තුම් වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඇයි? තරුණ දරුවෙක් පොඩි කාලේම ආස කරන්නේ ලස්සන ඇඳුම් වලට. දුවක්. ඊට පස්සේ ආස කරන්නේ ලස්සන මල් වවන්න. ඊට පස්සේ ආස කරන්නේ රසවත් කෑම උයන් ඇඳුම් මහන්න ඊට පස්සේ එයාගේ ආසම ඇති වෙනවා කන කර ආභරණ වලට ඊට පස්සේ දියණිය වැඩි මහලු වුණාට පස්සේ ටිකෙන් ටික දීමෝපියෝ එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකන්ද විවාහපත් කිරීමක් ඒ බඳු ආකාරයට සකස් වෙන දරුවේ කිසියල්ලම අතාරිනවා නම් ඊට වඩා විශේෂ දෙයක් යා හොයලා තියෙනවා. එතකොට දෙමව්පිය කැමති වුණා නම් ඒ දරුවාගේ ඒ අදහසට ඒ දෙමව්පියන්ට යම්කිසි දැනීමක් ඒ ගැන තියෙන්න ඕනේ. මොකද හේතුව ගොඩාක් අය මහමුණාව මුල් කාලේ බය වුණා. නේ ගණන් ගත්තේ නේ ඕක ඉතින් දොළුකන්දේ වගේ එකක්. හරියට කිව්වා එහෙනම්. ඕවා ඉතින් ওই රැල්ලට යන එකක් ඕක සෝඩා බෝතලිය වගේ කවුරුත් හිතුවේ නෑ මම කියාගෙන ගියේ සෝඩා බෝතලිය එකක් නෙමෙයි කියලා මම කියාගෙන ගියේ අකාලික එකක් ඒ අකාලික දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ඒ ඒ ධර්මයට යම් තාක් කල් ගරු කරයිද ඒ ධර්මයට සත්කාර සම්මාන දක්වයිද ඒ ධර්මයට උපහාර කරයිද ඒ තාකල් මේක යනවා. යම් දවසක ධර්මයට උපහාර කිරීම අතාරීද එදා ඉඳලා මේක වැටෙනවා. එහෙනම් මහමිනව රඳා පවතින්නේ පුද්ගලික මත නොවේ. කුමක් මතද? ධර්මයේ මතයි. පුද්ගලික මත පවතින ආයතනය ඒ පුද්ගලයා විනාශ වෙච්ච ගමන් ඒ ආයතනේ විනාශ වෙනවා. දැන් ඔබ දන්නවා ඇති සෝමහාඳුරු හැදුවා ජන විජය කියලා සංවිධානයක්. දැන් නමෝත් එහෙනවද? ඒ ඒකේ ඉලක්කය හැමතිස්සෙම self centered. තම ඒ තනි එක්කෙනෙක්ව සෙන්ටර් කරගෙන තමයි ඒක තියෙන්නේ. මේක එහෙම එකක් නෑ. මේක තියෙන්නේ මේ මහමනා බීගලේ මට සම්මාන ගන්න නෙමෙයි. මට එහෙම ආසාවක් නෑ. ඕනෙත් නෑ. තිතියක් නෑ ඒකේ. මේ මාමිනා බීකලේ ධර්මයට සම්මාන දෙන්නයි. කාගේ ධර්මයටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. ඔබ බලන්න හැම තිස්සෙම අපි උනන්දු කළේ මම පෞද්ගලිකව උනන්දු කළේ ඔබට බුදුබව පතන්න කියලාද බෝසත් වෙන්න කියලාද ශ්‍රාවකෙක් වෙන්න කියලාද ශ්‍රාවකෙක් වීම විතරයි අපිට මේකේ තියෙන එකම අවස්ථාව only possibility වෙන මොකුත් නැහැ ශ්‍රාවකෙක් වෙන එක විතරමයි ඉතින් මේ යථාර්ථයේ රැඳිලා ඉන්න ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. මොකද හේතුව හැම බුද්ධ හැම බුද්ධ දේශනාවකින්ම අපට දෙන පණිවිඩේ උච්චරයි. මොකද්ද? ඔබ ශ්‍රාවකෙක් වෙන්න. දැන් කොහේවත් තියෙන දැන් ඔබ බුද්ධ දේශනා මම දැන් බුද්ධ දේශනා සෑහෙන පරිවර්තන කළා තියෙනවා දහස් ගාණක්. එතකොට ඔබ දැන් කියවනවා ඔබට එක සූත්‍රයක් හම් වෙලා තියෙනවද? බුදුරජාණන් වහන්සේත් එක්ක කතා බස් කරලා කවුරු හරි පැහැදිලා අනේ භාග්‍යතුන් වහන්සේ මමත් එහෙනම් ඔබ වහන්සේ වගේ කෙනෙක් ඔබ වහන්සේ වගේ මමත් එහෙනම් බුදු වෙම්වා. එහෙම එකක් දැක්කද ඔබ? හැමතැන මොකද්ද තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේව සරණ යමි. ශ්‍රී සද්ධර්මියත් සරණ යමි කිව්වට පස්සේ එයා ශ්‍රාවකෙක්. එතකොට ඒ ශ්‍රාවකත්වයට ඉහළින් ඒ ශ්‍රාවකත්වයේ ඉක්මවා ගියපු ශාස්ත්‍රූරේ කියන ගමනක් යනද ඒ හැම දෙයක්ම ඇත්ත නෙවෙයි. හැම දෙයක්ම අයිති වෙන්නේ ඇත්තට නෙමෙයි. ඒක ඩුප්ලිකේට් එකක්. ඒක ඇත්ත එකක් නෙමෙයි. ඒක ව්‍යාජ එකක්. එතකොට ව්‍යාජත්වයෙන් මිදුණු ඇත්ත දෙයක් තමයි මා මෙතෙක් කල් ඔබට කිය කිය ගියේ. ඒ කිය කිය ගියපු දේවල් සත්‍ය නිසා තමයි හැමතිස්සෙම අපි ඒවා විවෘත කරලා පෙන්වන්නේ. සත්‍ය බබලන්නේ විවෘත වූ විටයි සංගමුණු විට නොවේ. ඉතින් මේ නිසා ඒ බුද්ධ දේශනාව ඔබට අහන්න ලැබුණා. ඒ බුද්ධ දේශනාව දිහා බැලුවාම හරි පැහැදිලි ඒ දේශනාවේ කරුණු දෙකක් මට. පැහැදිලි වෙලා තියෙනවා. එකක් තමයි උන්වහන්සේ ජීවත් වෙලා හිටපු කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ උන්වහන්සේ විශේෂ පරිශ්‍රමයක් යොදලා තියෙනවා. විශේෂ පරිශ්‍රමයක් යොදලා තියෙනවා. පිරිසව ඉක්මනට චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා දෙන්න. ඊළඟට උන්වහන්සේ පරිශ්‍රමයක් යොදලා තියෙනවා මේ කෙනාව මිනිස් ලෝකෙන් ඉහළට යනවා. ඒ කියන්නේ දෙවියන් අතරට යනවා. මේ දෙක තමයි මේ සූත්‍ර පුරා දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ එකක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරවා ගැනීම අනිත් එක සුගතියේ උපදින්න උදව් කිරීම. මොකද හේතුව ඒකට? උන්වහන්සේට තියෙනවා අනාගතය පිළිබඳ ඥානය. උන්වහන්සේ දැක්ක මේ අනාගතේ ඉන්නේ ඉන්න මනුස්ස වර්ගයා පිරිහෙනවා. මනුස්ස වර්ගයා පිරිහෙනකොට මේ මිනිස්යාට පිරිහුණු මනසට මේ ධර්මය අල්ලන්න බෑ. එතකොට අනාගතේ මිනිස් ලෝකෙට එන්න කියලා උන්වහන්සේගෙන් සමාදම් කොට කෙරුවොත් දිගින් දිගට මිනිස්සු කැමති වෙන්නේ මොකද්ද? නැවත නැවත මිනිස් ලෝකෙට එන්නයි. උන්වහන්සේ ඒකේ මිනිස්සුව බේරුවා. කොහොමද බේරුවේ? උන්වහන්සේ දේශනා කළා නිතර සිහි කරන දේවල් අතර එකක් කරගන්න කිව්වා දේවතානුස්සතිය. කොහොමද දේවතානුස්සතිය ඇති කරගන්න කිව්වේ? Taman තුල තියෙනවා කරුණු පහක්, සීක බල පහක්. මොනවද ඒ? ශ්‍රද්ධා, ශ්‍රද්ධා කිව්වේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන විශ්වාසය. ඒ අවබෝධය හරි කියලා. ඊළඟට සීල තමන්ගේ තියෙන සංවරකම. ඊළඟට සුත උන්වහන්සේගේ දේශනාව පිළිබඳ තමන්ගේ තියෙන අවබෝධය දැනීම. ඡාග දන් දෙන්න තමන් තුළ තියෙන ඇති හැකියාව. පඤ්ඤා ඒ ධර්මයේ තමන්ට සීකරන්න පුළුවන් හැකියාව. මේ පහ බුදුරජාන් වහන්සේ අපට මෙනෙහි කරන්න කිව්වා මේ සීක බල පහ සද්දා සීල සුදු ත්‍යාග ප්‍රඥා කියන පහ තමා තුල තිය ඇති කරගන්න කිව්වා. ඇති කරගෙන දකින්න කිව්වා තමා තුල මේ පහ තියෙනවා කියලා. ඊට පස්සේ එයාට මෙනෙහි කරන්න කිව්වා මේ පහ තිබිච්ච මිනිස්සු මරණින් මතු දෙවියන් අතර උපන්නා. ඒ නිසා දෙවියන් තුලත් මේ පහ තියෙනවා. ඒතර දෙවියන් තුල මේ සද්දා සීල සුත්‍යාග ප්‍රඥා කියන පහ තියෙන හේතුව මොකද්ද? මනුස්ස ලෝකෙ ඉඳිටි ඒගොල්ලෝ තුල මේ පහ තිබීම. දෙවියන් තුල තියෙන ඒ සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤායන පහ මා තුල තියෙනවා. කියලා තමා තුල තියෙන එක දෙවියන් තුල තියෙන බව දෙවියන් තුල තියෙන දේ තමා තුල තියෙන බව ගලප ගලප ඉන්න කිව්වා. මොකද මේකේ තේරුම? මරණින් මත්තේ එතනට යන්න කියලා මේ කියන්නේ. එතකොට මේ බුද්ධ දේශනා නොතිබෙන්න අපිට මේක දැනගන්න අවස්ථාවක් තියෙනවද? මහමෙවුනාව බිහි නොවෙන්න මේක කියපු කෙනෙක් ඉන්නවද? නැහැ. ඉතින් මේ නිසා පෞද්ගලිකව මාගත්තු උත්සාහයෙන් තමයි මම කල්පනා කර කර තමයි හැම එකක්ම පරිවර්තනය කර කර මතු කර කර ඔබට කිව්වේ. මෙහෙම කියද්දී සසර ගමන ගැන මේ ලෝකේ මේ යන රටාවෙන් අපිට යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේ සසර ගමන ගැන මම හිතන්නේ මෙන්න මෙහෙම එකක්. අපිට පේනවා මේ හිත මිත්‍රයෝ වගේ ඉන්න අය වෛරක්කාරී වෙනවා. අපිට පේනවා මේ රටේ යන පස්ස සමාජික, දේශපාලනික, ආගමික මේ යන පස්ස දිහා බැලුවම හිත මිත්‍රයෝ වගේ ඉන්න අය වෛරක් මේ සසරි හැටි. මොකද මේ සමහර දේවල් වලදී මේ පුංචි දේ දැන් පුංචි දේ ඇති වුණාට පස්සේ ඒක විශාල වෛර වෙනවා. මේ වෛර වෙන්නේ සංසාරේ යම්කිසි බලපෑමක් තියෙන්න පුළුවන්. අපිට ඒක ස්ථිර කියන්න බෑ. අපිට පේන්නේ නැති නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා බලද්දී අපිට පේනවා එහෙම සිද්ධි වෙන බව. දැන් උන්වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස පෙරුම්දම් පුරලා දෙවියන්ගේ ආරාධනාවෙන් මානුෂ ලෝකෙට වැඩියාම එතකොට දැන් බලන්න අපිට තේරෙන්නේ තියෙනවා මම කියන්නේ. ඒකයි සමහරු රැවටෙන්නේ මේකේ යම්කිසි අනිවාර්යයෙන්ම යම්කිසි දෙයක් සිදුවෙන එකක් තියෙනවා කියලා රැවටෙනවා. රැවටිලා හිතනවා මේක නම් යම්කිසි මේ දෙවි කෙනෙකුගේ කැමැත්තෙන් වෙන එකක් වෙන්නේ නැති කියලා. දැන් බුදුරජාන් වහන්සේ ඉපදෙනකොට ඔන්න යසෝදරාත් ඉපදෙනවා. යසෝදරා ඉපදින්න ඉස්සෙල්ලා ඒ පවුලේ ඉපදිලා ඉන්න ඇවිල්ලා. දේවදත්ත. සංසාරේ පතාගෙන පලිගන්න පතාගෙන ආපු එකන ඉපදිලා ඉන්නවා. දැක්කද කවුරුත් ඒක? ආ බුදුරජාන් වහන්සේ ඒක දකින්නේ නැති. උන්වහන්සේ පැවිදි කළා. දැන් බලන්න හිතලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කිඹුලක් නුවරට වැඩියාම අර යසෝදරා යහනි වෙතිරිලා හඬාන හිටියනේ ඊට පස්සේ රාජමාලිගාවට ගිහින් දානි වළඳලා ඉවරලා බුදුරජාණන් වහන්සේ ඇහුවා සුද්ධෝදන රජතුමාගෙන් රජතුමනි යසෝදරා කෝ කියලා ඒ වටපිට බැලුවා නන්ද කුමාරයා ඉන්නවා. නන්ද නන්දා කුමාරි ඉන්නවා. ප්‍රජාපති ගෞතමී ඉන්නවා. සේවක පිරිස ඉන්නවා. එක්කෙනෙක් නැහැ. කවුද පේන්නේ නැත්තේ? යසෝදරා. කිව්ව ස්වාමීන් යහන් ගබේ ඉන්නවා. ඔබ වහන්සේ මේ අබනිෂ්ක්‍රමණය කරලා කිසි කෙනෙකුට නොකියා මහරෑ පිටත් වෙලා ගියපු දවසේ ඉඳලා ඈට තිබුණ එකම සනසිල්ල තමයි මේ රාහුල කුමාරයා. ඇගේ ජීවිතයට අනතුරක් වුණේ නැත්තේ මේ රාහුල කුමාරයා නිසා. ඔබ වහන්සේගෙන සොය සොයා බැලුවා. ආරංචි වුණා වහන්සේ උදේවරු විතරේ වළඳන්නේ හිරු නැහැ. අවරට ගියාට පස්සේ වළඳන්නේ නැහැ කියලා එදා ඉඳලා ඈ එක වේලක් වළඳන්න පටන් ගත්තා. ආරංචනා වහන්සේට සුවසේ සැතපෙන්න තැනක් නැහැ බිම නිදා ගන්නවා කියලා. එදා ඉඳලා බිම නිදා ගන්න. ආරංචනා වහන්සේ සියලු ආභරණ සල්පිලි ගලවලා දාලා ඔබ වහන්සේ ශ්‍රමණ කෙනෙක් වුණා කියලා එදා ඉඳලා කිසිම ආවරණයක් පැලෙන්නේ නැහැ. තවමත් හඬාඩ ඉන්නවා මේක සංසාරෙන් ආපු එක. බුදුරජාන් වහන්සේ නැගිට්ටා. නැගිටලා සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේ මුහුණ බැලුවා. උන්වහන්සේලාත් නැගිට්ටා. සංඝයා පිරිවරාගෙන උන්වහන්සේ වඩිනවා මේ ඊට අවුරුදු 7කට කලින් කාන් කවුරුවත් නැති රැහැයියන් හඬන ඒ රැයේ යම් දොරක් ළඟට ගිහින් යන්තමින් අඩවල් කොට බැලුවාද ඒ දොර ළඟට උන්වහන්සේ වැඩියා වැඩලා උන්වහන්සේ ඒ දොර අඩවල් කළා අඩවල් කළා බාගෙට ඇරියා එදා උන්වහන්සේ ගිහි කාලේ අබිනිෂ්ක්‍රමන අබිනිෂ්ක්‍රමණය කරන වේලේ බාහිට අරිද්දි පුංචි රාහුල කිරි ගැටියා තුරුල් කරන් යම් යහන්නක සැතපේ සිටියාද ඒ බිම්බා දේවි බුදුරජාණන් වහන්සේ දැක්කා සැතපී ඉන්නවා උන්වහන්සේ දැන් කතා කළා යසෝදරා කියලා අවුරුදු 7කට පස්සේ වචනේ ඇහෙද්දී යශෝදරාට කුමක් වෙන්නේ නැද්ද? යශෝදරාට සියල්ල අමතක වුණා. සියල්ල අමතක වෙලා ඈ ඇඳෙන් කොහොම පැන්නාද කියලා ඈ දන්නේ ඒ හඬාගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද වැළඳ ගත්තා. වැළඳ ගන්නකොට සිද්ධෝදන රජතුමා ඉස්සරහට පෑන්නා. හාදීන කියද්දි බුදුරජාන් වහන්සේ අතින් සංඥාවක් දුන්නා යසෝදරාට එහෙම හඬන්න දෙන්න කියලා. යසෝදරා බොහෝ වෙලාවක් හැඬුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යසෝදරා හඬලා යසෝදරාට තේරුණා තවදුරටත් මේ මගේ මගේ නිතු සංගලවන් මගේ හද මඩලවන් මගේ ප්‍රාණේ වන් ස්වාමියා නොවේ. ඊට පස්සේ අශෝතට පස්සට ගියා වන්දනා කරලා. අන්න ඉවිලි බුදුරජාණන් වහන්සේ සඳ කිඳුරු ජාතකයේ දේශනා කළා. හිමාල වනයේ කිඳුරෙක් වෙලා ඉන්නවා බෝසතාණන් වහන්සේ. යශෝදරා ඉපදලා ඉන්නවා කිඳුරියක් වෙලා. සුරාවට ලොල්ලු පුලුස්සා මස්කන්න ලොල්ලු බරණැස් නුවර රජතුමා වෙලා ඉන්නවා ඉපදිලා දේවදත්ත සුරාවට ඇති ආසාව නිසා දේවදත්ත වනගත වෙනවා ටික දවසකට නිවාඩු අරන් ඒ දේවදත්ත තමයි යසෝදරා ඒ සඳ කිඳුරිය පැහැර ගන්න අදහසින් සඳ කිඳුරාට විස පෙව්වී තලේ විද්දි. පුදුම ගමනක් මේ සසරේ යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සසර ගමන නිමා වුණා. උන්වහන්සේ වදාලා ඔබට මතකද? අනේක ಜಾති සංසාරං සසර පුරා සන්දා විස්සං අනිබ්බිසං කෙලවරක් නැති සසර පුරා මා ආයවිද ආයවිද ගියා. ගහකාරකම් ගමේ සන්තු මේ ජීවිතේ නිමිති ගෘහය හදන්නේ කවුද කියලා මා සොයසොයා ගියා. දුක්ඛා ජාති පුනක් පුනක් නැවත නැවත ඉපදීම නම් දුකක්මයි. ඊරෝසි උන්වහන්සේ දේශනා කළ ගහකාරක දිට්ඨෝසි. ඒ ගෘහකාරකය. ඒ කිය අවිද්‍යාවට. දිට්ඨෝසි නව මානුභව හඳුනගත්තා. පුන ගේහන්නකාසී ආයිමත් නම් මේ ඉපදෙන මැරෙන සසරේ ගෘහයක් හදන්නේ හදන්න දෙන්නේ සබ්බාතේ පාසුකා භග්ගා නුඹ හදන්න හදන ඒ ගෘහේ සියලු පරාල මා සිඳමිල දැම්මා ගහ කූටං විසංකිතං ඒ පරාල සවි කරන ගෘහ ගෘහේ වහලේ මුදුනේ කැණිමඩල මා වීසි කළා විසංඛාරගතං චිත්තං දැන් මේ සිටේ සංස්කාර හැදෙන්නේ තණ්හානම් කය මජ්ජග තෘෂ්ණාව ක්ෂේගල බුදුරජාන් වහන්සේගේ ප්‍රශ්න ඉවරයි. යසෝදරාගේ ප්‍රශ්නෙත් ඉවරයි. රාහුල පුතුගේ ප්‍රශ්නෙත් ඉවරයි. නන්ද කුමරුගේ ප්‍රශ්නෙත් ඉවරයි. නන්දා කුමරුගේ ප්‍රශ්නෙත් ඉවරයි. ප්‍රජාපති ගෝතමගේ ප්‍රශ්නෙත් ඉවරයි. අපි ප්‍රශ්නේ එහෙමයි. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලාවත් සසර නැමැති ප්‍රශ්නයක් තියෙනවා කියලාවත් අපිට යන්තම් තේරුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසායි. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේ පැමිණෙද්දී උන්වහන්සේ පැමිණුනේ ඊර්ෂ්‍යා කරන පලිගන පලිගන ලෝකෙත් එක්ක එකතු වෙවි නෙමෙයි. නමුත් උන්වහන්සේට ඒ ලෝකේ තමයි යන්න සිද්ධ වුනේ. උන්වහන්සේ පාරමී පුර පුර ගියා. උන්වහන්සේට වද දිදී දේවදත්තත් ආවා. මේක අපිට එකක් පෙවුණා. ඒ ආපු ගමනේ බුදුරජාණන් වහන්සේ අච්චර පිං කර කර යනවා. අරකට මොකුත් නොකර. ඒ කියන්නේ උන්වහන්සේ මුවා වෙලා වනාන්තරේ යද්දි බෝසත් කාලේ මෙන්න වැද්දා වෙලා එනවා ඊතලේ අරන්. උන්වහන්සේ ඇත්‍රජා වෙලා වනාන්තරේ ඉඳිද්දි ඇද්දව කපන වැද්දික් වෙලා මෙන්න එනවා උන්වහන්සේ සංගීත ආචාර්යවරයා වෙලා ගුප්තිල නමින් ප්‍රකට වෙද්දී මෙන්න පලිගන්න එනවා මූසිල වෙලා සඳ කිඳුරෙක් වෙලා වනාන්තරයේ ඉඳෙද්දී මෙන්න එනවා බර්ණැස් නුවර රජා රජකම ආත්තරලා කැලීට වෙදිලා එතකොට පේනවා මේකේ උන්වහන්සේට පිටිපස්සෙන් එනවා මගහරින්න බෑ. මේක බැලුවම මට හිතුනේ මෙන්න මෙහෙම එකක්. මේ සංසාරේ යනවා කියන්නේ ඔබට මේක අත්හදවන එකක් කියන්න. කාන්දම් කෑල්ලක් හොයාගෙන නූලක ගැට ගහලා ඇදගෙන යන්න. මොකද වෙන්නේ? යම් තැනක තියෙන දේ කාන්දමට ආකර්ෂණය වෙන ලෝහයක් ඒකේ කාන්දමේ ඇලෙනවා. කාන්දම කියනවාද මේකට ඇලෙන්න කියලා? කාන්දමට පුළුවන් ද තෝරන්න කබල් ඒවා ඇලෙන්න එපා. ක්‍රාන්තිදී ඇලියා. පුළුවන්ද? බෑනේ. කාන්දම යනවාද යම් පාරක ඒ කාන්දමට ආකර්ෂණය වෙන යමක් ඇද්ද ඒකට ඇලෙන එක ඒක තියෙන ස්වභාවය. ඒක තියෙන ස්වභාවය. එතකොට අපි මේ නූලේ බෝඩ් එකක් එල්ලනවා. ක්‍රාන්තිදී පමණක් ඇලේවා. හරණං කඩු යකඩ කෑලි ඔව් හැන කෑලි යකඩ පුතු නොඇලීවා කියලා බෝඩ් එකකුත් එල්ලගෙන අපි ඇදගෙන යනවා එතකොට මේ බෝඩ් එකේ එල්ලපු දෙයට අනුව අර කාන්දමට පුළුවන් ද ක්‍රියා කරන්න අපිත් ඒ වගේ අපි පැතුවාට සසරේ කවදාවත් ආරක්ෂාවක් ලබන්න බෑ ප්‍රාර්ථනා කර කර ආරක්ෂාවට ලබන්න බෑ. එකම පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන්න උත්සාහ කිරීම. වෙන කිසිම ආරක්ෂාවක් ලබන්න පිළිවෙලක් නැහැ. දැන් බලන්න හිතලා ආ මෑත භාගයේ සිද්ධි 71 කැරලා විශාල පිරිසක් මැරුණා. ඊළඟට ආවා 71. ඊට පස්සේ ආවා 89 90 91 වගේ කාලේ ආවා. දැන් බලන්න යම්කිසි මේ ඊළඟට ඔන්න 2010 එන ඔන්න 2001 2002 දී අපිට කියන්න බෑ. ඒ නිසා අපි දන්නේ නැහැ මොන විදිහට මේ අනාගත වරින් වර එනවාද කියලා මේ හැම පාරම වෙන්නේ දී වැගිරි මරණ මේ ඔක්කොම සංසාරේ පොදු දේවල්. ඒත් අපේ වාසනාවට තමයි අපි මේ වගේ රටක ඉපදිලා මේ යුගයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණේ. ඉන්දියාවේ වගේ පළාතක දැන් අපි හින්දි ෆිල්ම් බලනකොට ඔබට හිතෙන්න පුළුවන් ශාලස්සන රටක්. නලුලියන්ගේ ලස්සන. අනේ අපටත් ඇත්නම් ඒ රටේ උපදින්න කියලා විශාල වැරදීමක්. මේ ළඟදී පාත්‍රයේ ගියා ඔරිස්සා කියන ප්‍රාන්තේ. එක ලස්සන ගෑන් ළමයෙක්ගේ කේන්දරේ බැලුවා බමුණෙක්. බමුණන්ගේ ධර්මයක් නේ ඒක. බැලුවා. බලලා කිව්වා මේ දැරිවිට මනුස්ස දුවක් මනුස්ස පුත්‍රයෙක් බඳින්න මේ කේන්දරය යනුව බෑ. විවාහ කරලා දෙන්න ඕනේ සුනකයෙකුට. ඉතින් ගෙදර කට්ටියව දැන් මොකද කරන්නේ? කිව්වා අපේ ගෙදර සුනකේ කියලා බමුණා කිව්වා අපේ ගෙදර සුනකෙක් ඉන්නවා. මාන්නකට බලන්න බල්ලා බඳලා දෙන්න කියලා. ඊට පස්සේ ගෙදර කට්ටියට මිත්‍යා විශ්වාසي කොච්චරද යනවද බලන්න දැන්. ඊට පස්සේ මේ කිව්ව දැන් මේ කේන්දරයට අනුව සුනකෙක් තමයි මේ දිනියට හිමිකාරයා. දැන් සුනකයා කවුද දෙන්නේ කේන්දරේ බලන මිනිහමයි. සුනකයා දුන්නා මගුල් කෑවා. ඔක්කොම ඔකලා ආරාධනා කළා ඔක්කොම කළා ඒ බල්ලගේ බෙල්ලෙත් මල් මාලයක් දාලා ඊට බල්ලට බෙල්ලි බෙල් ටිකක් බැඳලා ඒකේ අර අර දුවගේ සාරි පුට ගැට ගහලා අර වටේ කරකෝල බමුණ ගෙදර එක්කන්ගේ යකෙල්ලක එබඳුලු ඒකට කවුරුත් දැන් ඒක පත්තරේ ගියා දොස් කියන්න කෙනෙක් නැහැ. ඇයි? ඒක තමයි එතන තියෙන ධර්මය. ඒ නිසා පින්වත්නි මේ මනුස්ස ලෝකේ අපි බොරු සීන මවලා කිසිම පළක් නැහැ. ඊළඟ ජීවිතේ මීට වඩා සැපවත් වෙයි. ඊළඟ ජීවිතය අපි කොහොමද දන්නේ මේ ජීවිතවත් අපි මේ හෙට සිද්ධ වෙන දේ දන්නේ නැති එකේ ඊළඟ ජීවිතේ මොනවා වේද කියලා අපිට හොයන්න කිසිම සාධකයක් කිසිම සාධකයක් නැහැ. අපිට ඊළඟ ජීවිතය ගැන විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවමයි. දේශනාවෙන් තොරව අපිට දැනගන්න පිළිවෙලක් නැහැ. ඉතින් මේ දේශනා බලද්දී අපට හරීම පැහැදිලි උන්වහන්සේ පැහැදිලිවම අපට දේශනා කළ මේ තියෙන අනතුරු සතර අපාය වැටි වැටි යන්නේ මනුස්ස ලෝකෙ මෙච්චර කරදර නම් പ്രേත ලෝකෙ වැටුනහම කොච්චර කරදර ඇද්ද? තිරිසන් අපායේ කොයිතරම් කරදර ඇද්ද? නිරේ කොයිතරම් කරදර ඇද්ද? ඉතින් මේ නිසා අපිට මේ නිදහසේ කල්පනා කරන්න අවස්ථාව ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම නිසාමයි. වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අපි හොඳට ඒක මතක තියාගන්න ඕනේ. අපි නිදහසේ කල්පනා කරන මේ නිදහස කියලා අපි කියන්නේ බටහිර නිදහස නෙමෙයි. බටහිර නිදහස හරි භයානකයි. හරි භයානක නිදහසක්. ඒ කියන්නේ බටහිර නිදහස තුළ මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතයේ වේගෙන් අ අදකට කියන්නේ මිනිස්සුගේ ජීවිතයේ වේගෙන් මේ අශීලාචාර වෙනවා. ඒ කියන්නේ සීලයකට තියෙන සම්බන්ධ රටාව සම්පූර්ණ නැතු වෙනවා සත්තු වගේ. ඒක තමයි බටහිර ඉල්ලන නිදහස. අපි නිදහස කියන්නේ ඒක නෙමෙයි. අපි නිදහස කියලා කියන්නේ අපිට ඇත්ත නැත්ත තීරුම් ගන්න තියෙන නිදහස. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ අපට ඒ මිත්‍යා විශ්වාස වලින් බේරිලා මේ මිත්‍යා විශ්වාසවල ග්‍රහණයට හසු නොවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලබාගෙන අපිට පින් රැස් කරගන්න දුර්ලභ වාසනාවක් මේ තියෙන්නේ. උන්වහන්සේව ගුණ වශයෙන් සරණ තේරුම් ගන්න, සිත පහදවා ගන්න, උන්වහන්සේව සරණ යන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගන්න. ඒ ධර්මයේ සරණ යන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන්න පටිච්ච සමුප්පාද ඉගෙන ගන්න අර්ථ වශයෙන් මෙනෙහි කරන්න පංචශීලයේ ආරක්ෂා කරගන්න මේ විදිහට තමන්ගේ ජීවිතේ තමන්ගේ ජීවිතේ ආරක්ෂාව කවුද සපයා ගන්න ඕනේ තමන්මයි තමන්මයි සපයා ගන්න ඕනේ ඉතින් මේ තමන්ම සපයා ගන්න නම් අපි පුරුදු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරව කිරීම ඒ ධර්මයට ගෞරව කළොත් විතරයි අපිට මේ අවස්ථාව තියෙන්නේ. ධර්මයට සම්මාන දැක්වුවොත් විතරයි. ධර්මයට සම්මාන දැක්වුවොත්, ධර්මයට ප්‍රශංසා කළොත්, ධර්මයට ගෞරව කළොත් විතරයි අපිට මේ අවස්ථාව උදා වෙන්නේ. මෙහෙම නැත්තම් අපිට ඒක උදා වෙන්නේ මේ අවස්ථාවත් අපෙන් ගිලිලා යයි. මේ නිසා මේක මේ තව එක්කෙනෙකුට තව එක්කෙනෙක් කැඳවාගෙන යන්න බෑ. තව එක්කෙනෙකුට තව එක්කෙනෙක් ඇඳවාගෙන යන්න වෙදම් බලන්න සමහර අවස්ථා තියෙනවා අර බුද්ධ බුදුරජාන් වහන්සේගේ කාලේ ඒක රජ කෙනෙක් හිටියා මේ රජුරු බෞද්ධ වුණා බෞද්ධ වෙලා හැමතියාට කිව්වා දන්සාලා දන්හලක් හදලා දානි ලෑස්ති කරලා දීපන් කියලා. ඒතර දානි දුන්නේ කවුද? හැමතියා. හැමතියා තමන්ගේ දෙයක් වගේ ඒ රාජකාරීදී බොහොම සිත පහදවාගෙන දානේ දුන්නා. රජුරු ඕඩර් කළා නිකන් හිටියා. රජුරු මැරිලා ගිහලා උපන්නා പ്രേත ලෝකෙ හිස් විමානක. අර පුද්ගලයා මැරිලා ගිහලා දෙවි කෙනෙක් වෙලා උපන්නා. දිව්‍ය විමානක. ඉතින් මේ නිසා ඒ ධර්මයේ අහලා ධර්මයට ප්‍රශංසා කළා ධර්මයේ හැසිරුණ එක්කෙනා යනවා. ඒ ධර්මයේ තුලින් නිර්මාණය වෙන ලෝකෙට. මේ නිසා අපි හොඳට මේක තේරුම් ගන්න ඕනේ අපි එක එක්කෙනා යන්නේ තනි තනි ගමනක්. ඒ තනි තන ගමන යද්දී පින්වතුනි අපි තනි වෙනවා. දවසක එදාට එක්ක අපි ළඟ තියෙන්නේ පින. එක්ක එදාට අපි ළඟ තියෙන්නේ පව. අපි පවත් සමග තනි වුණොත් අපිට හිතන්න බෑ ඒ පවත් සමග තනි වූ ජීවිතේ කොහේ යයිද මොනවා වේද කියලා අපිට හිතන්න බෑ. පිනත් සමග තනි වුණොත් බයක් වෙන දෙයක් නෑ. මොකද පිනට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පින යහලුවක් කියන්නේ. පව සතුරා. පින යහලුවා. පින හිතවතා. පින පින මව්පියෝ. පින දෙවියෝ. හැමතිස්සෙම පිනෙන් ආරක්ෂාවක් සපයනවා. පවෙන් හැමතිස්සෙම අනතුරක් සපයනවා. මේ නිසයි බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න අපි මේවා හරියට කල්පනා කරගෙන මම ගොඩාක් විට ඔබට පේන්නේ නැති මං මෑත භාගය කළ දේශනාවල මං ගොඩාක් මහන්සි ගත්තා පිනගෙන කියන්න. ඊළඟ මං ගොඩාක් මහන්සි ගත්තා සුගතියේ හිත පිහිටවාගෙන ඉන්න කියලා කියන්නේ. මොකද හේතුව අපිට ගොඩාක් බලපාලා තියෙන අපි අහංකාරකම. අහංකාරය ආයේම කොහොමද දැන් අපිට ආයේ එතකොට අපිට ආයේ එන්න වෙයිනේ. එතකොට පින් කරගන්න බැරි වෙන්නේ කියලා මේ පොහු අහංකාර කතා කියනවා හරියට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන වටිනාකමට නිහතමානී වෙන්නේ. ඒ ධර්මයට නිහතමානී වෙන්න බුදු උන්වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව ඇති වෙනකොට ඒ ශ්‍රද්ධාව ඇති වෙද්දී අපේ හිතේ ඇතිවන ලක්ෂණේ මොකක්ද මේ ලක්ෂණේ අහං නජානාමි මම නොදනිමි. භගවා ජානාති. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. එතකොට තමන්ගේ දැනුමට නෙමෙයි ලකුණු දාන්නේ. තමන්ගේ මතයටත් නෙමෙයි ලකුණු දාන්නේ. බුදුරජාණන් වහන්සේගේ දැනුමටයි උන්වහන්සේගේ අවබෝධයටයි. එතකොට ඒ ගැන අපිට හරි තේරුමක් තියෙනවා. දැන් අපි ගත්තොත් මාර්යා ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න අපි කිසිම දවසක මේක දන්නවද අපි? අපි එහෙනම් ඔයකට අභියෝග කරයි. එයා කොහොමද කරන්නේ අපිව අදිෂ්ඨාන ඒ මාන්නේ. මායයට කරගන්න කියන ඕන එකක්. මම මගේ වැඩේ කරනවා මායයට කොහොමද මේව කරන්න පුළුවන් ඉතින් අපේ පිනට මොකද වෙන්නේ කියලා ඔහොම කයිවාරු ගන්න අය නැද්ද? ඒ ඔක්කොම ශ්‍රද්ධාව නැති අය. ඒ තමන්ගේ ශ්‍රද්ධා නැති බව තමයි ඒ ඉස්මතු කරන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා මේ වචනේ සැලකිල්ලට ගන්නවා. වචනේ සැලකිල්ලට අරගෙන කල්පනා කරනවා බුදු කෙනෙක් සටන් කරපු කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්බුද්ධත්වයට පත් වෙන තිබිච්ච ප්‍රධානම බාධකේ තමයි මේ මායාගේ තිබිච්ච ප්‍රශ්නේ. ඒ බාධකේ බුදු කෙනෙක් පාරමී ධර්ම පුරලා පුරලා බුද්ධත්වයට පත් වෙන මොහොතේ මේ බාධකය සම්පූර්ණයෙන් ඉවත් කරලා ඒ පරාජය කරලා ජයගත්තනම් බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ කෙනා බුදු කෙනෙකුගේ යටතේම බුදු කෙනෙක් තුලින්ම පරදින්න නම් මෙයා සුළුපටු කෙනෙක් නොවේ. ඊළඟට බුද්ධ දේශනා ඔන්න ඒ මතක් වෙනවා. ඒ බුද්ධ දේශනා තියෙනවනේ. උන්වහන්සේ සකුණග්ගී කියලා දේශනාවක් තියෙනවා. සකුණග්ගී කියන දේශනාව කියන මහණෙනි කැට කිරිල්ල ආකාශය යනවා. ආකාශ කැට කිරිල්ලට ආරක්ෂා ස්ථානයක් නෙවෙයි. ඒ මෙද්දි ගිජුලිහිණියෙක් මේ කැට කිරිල්ලව දැහ ගන්නවා. එතකොට කැට කිරිල්ල කෑ ගහනවා. අනේ ගිජුලිහිණිය නුඹ මාව දැහගත්තේ මම මේ ඕන නැති තැන්වල ඔව් විගිල්ලෙන්න ගියපු නිසායි. මට තියෙනවා පියවුරුමින් ලැබිච්ච තැනක් මා එතන හිටියනම් ඔබට මාව ඩහගන්න ලැබෙන්නේ නැහැ කියලා. එතකොට විජුලිනි ආනවා කැටකිරිල්ල නුඹට තියෙන පියවරුමින් ලැබිච්ච තැන මොකද්ද? එතකොට කැටකිරිල්ල කියනවා ගිජුලිනිය කුඹුරේ උදැල්ලෙන් පස් පින්න පෙරලද්දී ඒ පස් පිට අනිත් පැත්තට හැරුණාම ඒක යට තියෙන චූටි තැනක් ගුහාවක් වගේ. අන්න එතන තමයි පස් පිටල්ල යට තමයි කියන මගේ ආරක්ෂා ස්ථාන අපේ પરම්පරාවේ තැන. එතකොට කැටකිරිල්ල කිව්වා මෙහෙම ගිජුලිනිය කියනවා හරි. කැටකිරිල්ල මම බෝලෙන් අතාරිනවා. හැබැයි නුඹ ආරක්ෂා තමයි කියලා කියන තැනටත් මම එනවා. ඇවිල්ලා උඹ උඩ හැගෙන යනවා. කැටකිරිල්ලගෙන හා අතහැරපන් මම පෙන්නන්නම් කියලා ඔබ අල්ල නැහැටි. කැටකිරිල්ලව අතහැරියා. එතකොට ගිජුලි මේ කැටකිරිල්ල ගිහිල්ලා අර පස් පීඩෙල්ල උඩ හිටියා. උඩ ඉඳලා ගිජුලිනියට කිව්වා හා ගිජුලිනිය දැන් වරින් මාව අල්ලන්න. එතකොට අර ගිජුලිනියන් දැක්ක කැටකිරිල්ලෝ පියාපත් දෙක සමව තබාගෙන වේගින් ඊතලිය වගේ ආවා. සැනකින් ගිජිලීනිය අර කස්පිඩල්ලේ අරට රිංගුවා. කැටකිරිල්ල. පස්පිඩල්ලේ අට රිංගනකටම අර ගිජිලීනිය ආපු වේගයට පස්පිඩල්ලේ වැදිලා විනාශයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මාණෙනි ඒ පිය પરම්පරාවෙන් ගිජිලීනිය මේ කැටකිරිල්ලට ලැබුණේ පස්පිඩල්ල. පස්පිඩල්ලේ යට තියෙන ආරක්ෂාව. මහණෙනි ඔබට තියෙන ආරක්ෂාව තියෙන සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ තුල ඔබ හිටියාද හොස්පිටල් යටට ගියා. ඔබ සතර සතිපට්ඨානෙන් බැහැර වෙලා හිත මන අපිට අරමුණ ගනීද ඔබ කැටකිරිල්ල. කැටකිරිල්ල යනවා ආකාශේ. ගිජලිහිණි එනවා කියන්නේ මාර්යා ඇවිල්ලා වල්ලනවා. එතකොට මේ උපමාවලින් දේශනාවල් තියෙනකොට අපිට තියෙන්න ඕනේ පොඩ්ඩක් මොලේ මේ වගේ දේශනාවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යම්කිසි හේතුවක් තියෙනවා. ඊට පස්සේ එක තැනක උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි වහලා තියනවාද වේපචිත්ති බන්ධනේ. අනේ ස්වාමීන් අපි ඒක අහලා නැහැ. සුරාසුර යුද්ධයක් ආවා. යුද්ධය ආපු වෙලාවේ ශක් දෙවුන්ද කිව්වා සුරයෝ රැස් කළා අසුරේ පෙරදුනොත් ඒ අසුර නායකයාගෙනම වේපචිත්තිය අල්ලගෙන ඉන්න ඕනි පස්තැනින් බැඳලා. ඊට පස්සේ අසුරයා රැස් කළා වේපචිත්ති. රැස් කළා කිව්වා සුරේ පෙරදුන සක්‍රියාව අල්ලගෙන ඉන්න ඕනි පස්තැනින් බැඳලා. මේ යුද්ධෙදී අසුරේ පෙරදුනා. පෙරදිච්ච ගමන් වේපචිත්ත කියන අසුර නායකයාව අල්ලගෙන ගෙනිච්චා. මෙයා බැඳලා තියෙනවා අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි. ඒක තමයි පස් යන කියන්නේ. පස් යන කියන්නේ මොකද්ද? අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි. බැඳලා තියෙන්නේ එයාගේම සිටිවිලි වලින්. ඒ වේපචිත්ත හිතුවොත් අසුරයෝ අසුරයෝ අධාර්මිකයි. සුරයෝ ධාර්මිකයි කියලා අර බන්ධනේ ලියනවා. එයා හිතුවොත් සුරයෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි කියලා අර බන්ධනේ හිර වෙනවා. එතකොට මේ තමා තුළම තියෙන සිටිවිල්ලකින් තමයි තම බන්ධනෙටපත් වෙන්නේ. බන්ධනේ ලෙහෙන්නේ. එතකොට හැබැයි ඒක තියෙන්නේ ඒ අසුරයා හිර වෙලා ඉන්නේ අර සක්දිවිඳුගේ ආනුභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි ඒ අසුර බන්ධනයට වඩා සියුම් කියනවා මායයට ඕගොල්ලෝ අහුලා තියෙන බන්ධනේ. මේ දේශනාව ලැබුවට පස්සේ අපිට මාන්නේ හෝ අහංකාරකම හෝ අපේකම ඉස්සරහට අරන් මේකට විසඳුන්නේ බැලුවම පේනවා මේ ලෝකේ ආර්ය ස්ථාංගික මාර්ගේ යන්න දෙන්නේ නැහැ. ඒ නිසා හෙතර වෙන්න දෙන්නේ නැහැ. කොච්චර දෙන්නේ නැද්ද කියනවනම් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා එක්තරා අවස්ථාවක මාරය ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන මුල් සතිය පිරිනම් පාන. ඇයි පිරිනම් පාන කියන්නේ කියලා. දැන් ඉතින් ඔබ වහන්සේ යමකට මහන්සි වුණා දැන් හරිනේ ඒක. පිරිනම් පාන කියන්නේ. නෑ කියනවා. එහෙමනම් කාටවත් මේ සසරෙන් එතර වෙන දේ නොකියන්න එපා කියනවා. නොකියන්න කියනවා. ඊට පස්සේ කියනවා නෑ මම ඒක කියනවා. ඒක මං කියනවා කියනවා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ කියන්න පුළුවන් වුණා නම් මාර බලවේගයට. අපි ඒක හොඳට තේරුම් අරන් මම ඒකයි ගොඩක් අපේ සංඝ පිරිසට අපේ මෑණිවරුන්ටත් මම කියලා තියෙනවා උපුටා දක්වනෝ නම් උපුටා දක්වන්න බුද්ධ වචනයක් පමණක්. බුදුරජාණන් වහන්සේ මේම දේශනා කළා. මේම දේශනා කළා කියලා ඒකේ විතරයි අපිට කරදරයක් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඒක අපිට කියන්න අවසර තියෙනවා. සබා දහමෙන් අපිට අවසර තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනය කුපුටා දක්වන්න. අපේ දෙයක් කියාගෙන ගියොත් ඊට පස්සේ යාට මොනවා වෙයිද දන්නේ නැහැ. ඔබට මම කියන්නේ දැන් ඔන්න මතක දන්නේ මම බෝධි ඥාන සභාව කියලා එකක් හැදුවා. අහලා තියෙනවනේ. ඒක හැදීමම හොඳ ශ්‍රාවකයෝ බිහි කරන්නයි. සමහර ඉන්න අහිංසකව ශ්‍රාවකත්වයක් ලබාගෙන ධර්මයේ පුරුදු කරගෙන සමහරුන්ට ඒක බැරි වුණා. ඒකෙන් මත් වුණා. අන්න මායයට අහුවෙ. මත් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙම පිරිසක් හදාගෙන අවබෝධ වෙච්ච එකක් තියෙනවා කියලා පෙන්නගෙන තමන්ගේ අත්දැකීම් කියන්න ගත්තා. අන්තිමට තමන්ගේ කෑලිත් නෑ. ඉතින් මේ අනතුර මාර්ගහණී අනතුර තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මම බෝධිඥාන සභාව ගැන පොඩ්ඩක්වත් උනන්දු නැහැ. ඔබට තේරෙනවද මගේ පෞද්ගලික මැදිහත්වීමක් මේ මෑත කාලේ බෝධිඥාන සභාවත් එක්ක තියෙනවා කියලා? නැහැනේ. කිසිම උනන්දුවක් නැහැ මම. මොකද මන් දන්න මම ශ්‍රාවකී වෙන්නයි කිව්වේ. ඒකේ අනිපැත්ත යන. මේකට හේතුව මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අහංකාරකම. ඒක මේ වගේ එකක් දැන් මම ඔබට කියන්න මම පොඩි පොඩි උපමාවක්. ඔන්න ඔබ ඉදිරියේ තියෙනවා කිව්ව ඔබට ඔබට ගොඩක් දුරින් ඔබට ගොඩක් දුරින් තියෙනවා දිලිසි දිලිසි දෙයක්. අපි ඒකට කියමු පින කියලා. එතකොට ඔබ ඉදිරියේ තියෙන මොකද්ද? පින. දැන් ඔබට පින පේනවා. හැබැයි ඔබට එතනට යන්න බෑ. හැබැයි ඔබට අවස්ථාව තියෙන ඔබේ අත් දෙක දික් කරන්න. ඔබේ අත් දෙක දික් කරගෙන දික් කරගෙන දික් කරගෙන ගියොත් ඔබට දිගටම දික් කරුත් නොනවත්වාම ඔබට මේ පින ගන්න පුළුවන්. ඔබ අත් දෙක දික් කරන්න හදනවා. ඒකාතක නම ශ්‍රද්ධාව. ඒකාතක නම නිහතමානීකම. එහෙනම් දික් කරන්නේ මොකද්ද ඔබ? ශ්‍රද්ධාවයි නිහතමානීකමයි දික් කරන්න හදනවා. නමුත් ඒ දෙක නැහැ. දික් වෙන්නේ ශ්‍රද්ධාව නැතිකමයි අහංකාරකමයි. එතකොට අර පින පස්සට ගිහිල්ලා එතනට වෙනින් එකක් එනවා. ඒ අද්දික දික්කල ඔබ ගන්න හදනට අහු වෙනවා ඒක. මොකද්ද? අරුපුදේ. පින නැහැ. පින අහු වෙන්නේ නැහැ. මේ නිසා පින්වත්නි අද පින ක්‍රස් කර ගැනීමත් මිනිස්යාට අමාරුයි. බාධා එනවා, කරදර එනවා, හිරිහැර එනවා, පීඩා එනවා, නොඑක් දේවල් වෙනවා. නොඑක් දේවල් වෙනවා. ඒවා එද්දි අපි අර බුදුරජාණන් වහන්සේගේ දේශනා අධ්‍යයනයේ මම හොඳ උදාහරණයක් කියන්නම් මට වෙච්ච එකක්. අපිට හරියට මොලේ පාවිච්චි කරන්න ඕනේ. පසුගිය දවස්වල මේ සෙවැත් නුවර වන්දනාවට ගිහිල්ලා අපේ පිරිසක් පිටරටක ඉන්න පිරිසක් ගිහිල්ලා වන්දනා කරලා සෙවැත් නුවරදී මට හොඳටම බැනලා හි පන්සලේ හාමුදුරුවෝ ඉතින් මම හොද්දටම රිදිලා මේගොල්ලන්ගේ හිත මේගොල්ලෝ කැනඩාවට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරලා තියෙනවා අපි සවැත් නూరు අසපුවක් හදලා හදලා කියලා දැන් සල්ලිත් ලෑස්ති කරගන්න ලෑස්ති කරගෙන දැන් කියනවා මගෙන් අහන්න අහන්න මං ඉතින් උනන්දුවක් දැක්කේ නෑ ඉතින් සමහර අය මට අඬාගෙන ඇවිල්ලා කියනවා කණේ වහන්සිට බැන්නා කියලා මං ඉතින් ඊවසගෙන ආයිති ඕකක් කරලා ඉතින් වන්දනා කරගෙන එන්න ඌවා හිතන්න එපා. ඉතින් කියන මම එහෙම කියලා ඉතින් ඒ වෙලාවට ඒගොල්ලන්ගේ හිත හදල යනවා. හැබැයි මට මේකෙදි දැන් අර தත්ත්වයට එන්නසපත් වුණාම මට පොඩ්ඩක් මොකද වුණා. ඊට මම හිතුවා එහෙනම් මම ටෙලිෆෝන් කරලා මේ ස්වාමීනාසට ටිකක් සැරට මේ ගැන කියන්න ඕනේ. දැන් මම ගියා බුදුන් වහන්සේ මේ සීමා බුදු වජිරාසනි වඳින්න. මල් අරගෙන දැන් මම යනකොට වැඳ වැඳ වැඳ මං ඉතින් බුදුගුණ මෙනෙහි කර කර යනකොට එකපාරට මගේ ඔළුවට මේ ප්‍රශ්නේ ආවා. ආපු ගමන් අර හිතේ තිබිච්ච සාන්තිය නැතුව ගියා. එතකොට මට තීරුණා චී මොකද්ද මේ හිතන්නේ මං? ඒ දැන් මං හොඳට පාඩි බුදුන් වැඳ වැඳ හිටපු කෙනෙක් දැන් මේ අහක තියෙන ප්‍රශ්නයක් මගේ ඔළුවේ. ඊට පස්සේ දැන් මං ඉතල එක ආතේරියා. ඇතල මං හිතුවා නෑ මං පස්සේ මං එයාට කතා කරනවා. හිට. ඔන්න හිට කාලයක්. ආයි බුදුන් වහන්සේ කියලා පහවදා මං බුදුන් වහන්සේදිත් ආයිත් මේක මගේ ඔලුවට ආවා. එතනට ගියාම එන්නේ. ඊට පස්සේ මං හිතුවා එහෙනම් අද මම ටෙලිෆෝන් කරලා මුකුත් සරදාම් නෑ. හිට සරදාම්. පහවදා මං හිතුවා මේක මහ වාදයක් මං අතහැරලා දානවා. අතහැරියා. ආතරව ගම මගේ ප්‍රශ්නේ ඉවර වුණා. ඊට පස්සේ පුතා මට ආයෙ කතා කරලා මට කිව්වා මෙහෙමයි ස්වාමීනි අපි ලෑස්ති සල්ලි තියෙනවා අපි එකතු කරනවා දැන් සේවක නුර ඉඩම ගන්න හදන්න. මං කිව්වා පුතා එකට එක කිරීම පිණිස මම මෙතෙක් කල් අසපුවක් හැදුවෙත් නැහැ, හදන්නෙත් නැහැ. සේවක නුර ඔයගොල්ලෝ බුදුන් වඳින්න ආවා. බුදුන් වඳිනවා. මේකදී ඔයගලන්ට මම පොතක් දීලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ආකාරය. වන්දනා කරන්න හැබැයි වේසවත් නුවර තින්චිමානිකාව ධර්මිටියක් බැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඇඟිල්ල දික් කළා අපහාස කළා. ඊළඟට අන්‍ය තීර්ථක මල්ගොඩේ මරලා කාන්තාවක් හංගලා පස්සේ ගොඩ අරගෙන ගම වටේ පෙළපාල ගියා. ඔයාට ඉච්චෙන් දැන් කුණාද කියලා කිව්වා. අනේ නෑ කිව්වා. හංගු දැන් ඔයා වැඳපු දෙයක් නෑ නේ ඔයා කරගහගෙන ඉන්න දෙයක් නේ තියෙන්නේ. දැන්වත් ඔක අතහැරලා ඔය වැඳපු එකක් සිහි කරන්න කියලා. අසුබවදන්නේ කිව්ව මම ওই විදියට. ඊට පස්සේ අනින් ස්වාමීන් වහන්සේ මම මේක අතහැරියා. ඒකවල බලන්න එයාත් අතහැරියා මමත් අතහැරියා. දැන් බලන්න හිතලා අපි මේක අත් නොහැරියා නම් ඊට පස්සේ අපි හැමතිස්සෙම ඉන්න ඕනේ පීඩනේ නේද? මේ නිසා මේ පීඩාව ඇති වෙන්නේ කෙලෙස් වලින් කියලා දැනගත්තාම යා ඒ කෙලෙස් වලට අකමැති වෙන්න ඕනේ. අකමැති වෙලා අපි ඒකෙන් බැහැරව වාසය කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොතිබෙන්න අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නිසා අපට දුර්ලභ දෙයක් මේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ධර්මයෙන් අපිට මේ ලැබිච්ච දෙයින් අපිට මේක ප්‍රයෝජනය ගන්න තියෙන දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ යන්නේ අපි සංසාර ගමනක්. මේ සංසාර ගමනේදී ලැබිච්ච දේවල් අපිට යාළුවෝ, මිත්‍රයෝ, ඥාතීන්, ගෙවල් දොරවල්, යාන වාහන, රැකී ආරක්ෂා මේ හැම දෙයක්ම අතරේ ඒ හැම ඒ කිසිම දෙයකින් බෑ අපි සුගතිය උපදවන්න. පුළුවන් වෙන්නේ අපි රැස් කරන පිනටයි. ආන්ගේ පින රැස් කරගන්න දුර්ලභ අවස්ථාවක් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ නිසා පින්වත්නි මම කිව්ව එක පොඩ්ඩක්වත් ඔබ තමන්ගේ දැනුමත් එක්ක අහංකාරකම ගන්න එපා. ඉස්සරහට ගන්න එපා. එතකොට ඔබට පින අහුවෙන්නේ නෑ. ශ්‍රද්ධාව නැතිකම ගන්නත් එපා. එතකොටත් පින අහුවෙන්නේ නෑ. මේ දෙකෙන්ම අහුවෙන්නේ අරුබුදේ. අහංකාරකම නිත අහුවෙන්නේ අරුබුදේ. ශ්‍රද්ධාව නැතිකමින් අහුවෙන්නේ අර්බුදේ. ඒ අර්බුදේ අහු නොවෙන්න නම් ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා දැන් අපි ගත්තොත් වන උන්වහන්සේගේ බුද්ධ දේශනා මම මුලදීම මීට අවුරුදු 10කට 15කට කලින් කියවද්දී නිරේගෙන තියෙනවා. මම මේක සැකකලේ නෑ. දිවි ලෝක ගැන තියෙනවා. සැකකලේ නෑ. තිරිසන් අපාය ගැන තියෙනවා. සැකකලේ නෑ. ප්‍රේත ලෝක ගැන තිම සැකකලේ නෑ. මං හිතුවේ ඒ කාලේ මං හිතුවා ඒකාන්තයේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක්. දැන් බලන්න මං ඒක සැක වෙලා නම් අද මම ඒක කියනවාද? නෑ නේ. පිනගෙන තියෙන මං සැක කළේ නෑ. ඒ සැක නොකිරීම නිසා මට පුළුවන් වුණා ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ඥානයක් උන්වහන්සේ අවබෝධයෙන් මේ කියලා තියෙන්නේ මේක අහන්න මේක අහලා ඔබත් මේක තේරුම් අරගෙන පැහැදිලා පව් වලින් වරදින් වැළකීලා පින් කරන්න කියලා කියන්න පුළුවන් වුණා. මේ නිසා පින්වත්නි අන්න එක තේරුම් අරගෙන අපට දුර්ලභව ලැබිච්ච මේ ගෞතම බුද්ධ ශාසනයේ පින් කරගන්න ලැබිච්ච දුර්ලභ අවස්ථාව අපිත් මේ ජීවිතය තුළ පින් රැස් කරගන්නවා මේ රැස් කරගන්න පින් අපි දෙවියන්ටත් අනුමෝදන් කරනවා දෙවියන්ටත් මේ පින් දෙනවා ඊළඟට අපට ඒකාන්තෙම මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින හේතු වේවා කියන අදහස ඇති කරගන්න සාදු සාදු